from කස්ලම් වැටේට කරන කස්ලම් කහකින් උදව් තියෙනවානේ. කියන්නේ විඥානයේ රූපයට වැටගත්තට පස්සේ විඥානයේ තියෙන නාම ධර්ම වලටම මේ රූපය හැදිලා නාම රූප ටික නිසා ආයතන හැදිලා ආයතන නිසා රූප රත් ගන්ධ අරමුණු ඇවිල්ලා ස්පර්ශ වල වේදනාවක් ඇති වෙනවා කියලා සීමා නොකරනද මානසික තියෙන මට්ටම ගන්න මේ ටික උප්පත්ති භවය හරිද ප්‍රතිභාවය. ඊට පස්සේ මේ භූමිය කාම භවයේ උත්පත්ති භවය. ඔය වගේම විඥානීය වෙලා නම් වෙලා රූප භවයේ උත්පත්ති භවය, අරූප භවයේ උත්පත්ති භවය කියයි. ඊට පස්සේ මේ පෙනෙන දේ අරඹය ඇත්ත නොදන්නා කම නිසා අපි චේතනා කියන්නේ හිතනවා. යම් යම් දේවල් හිතලා මනුස්සේ කල්තරන් කෘති මොනවද දේවල් හිතලා ඒ හිතන කම නිසා ඒ දේවල් බලන්න අපි හදනකොට ආය පංච විඥානේ පිටවන්නේ මේ උප්පත්ති භවය උප්පත්ති භවය මොනලාම උප්පත්ති භවයට තමයි කෙලෙස් ටිකේ තණ්හා උපාදාන වෙනකොට කර්ම මේ අවිද්‍යාවෙන් පටන් ගන්න මේ විපාක ටික දැන් උප්පත්ති භවයේ ජාතිය වේ උපන්නට පස්සේ ආයේ ඒකේ තණ්හා උපාදාන එනවා. ඒ ටික ඔක්කොම ආයේ කර්ම වෙනවා. ඒ ටික ඔක්කොම කර්මයි. ඒ අවිද්‍යාවෙන් පටන් අරගෙන වේදනාව දක්වා වේදනාවෙන් තණ්හාව දක්වා ඔක්කොම ටික කර්ම බලයෙන් ගණිත යනවා. එතන තියෙන විපාක ටික මේ කාමාවචර කර්මය කළාට විපාකයක්. කර්මය කළාට විපාකයක්. අපිට කාම භවයේ උත්පත්ති වශයෙන් පැමිණිලා කැමතිනම් කාම භවයේ විපාක විඳින්න නැතුව කාම භවයේ උත්පත්ති වශයෙන් පැමිණලා කාම භවයේ පිරිසිදු කරලා කාම භවයේ නිරෝධ කරලා රූප භවයේ උපද්දවන රූප භවයේ විපාකයක් හදාගන්නත් පුළුවන්. කැමති නම් කාම භවයේ කෙලෙසින් දැකලා නැත්නම් රූප භවයේ නොයදී අරූප භවයේ උපදින අරූප භව මට්ටමේ විපාකයක් නිතර පුළුවන්. දැන් කාම භවයේ උපදිනා කාම භව මට්ටමේ විපාකයක් කර්මයක් කරලා කාම භවයේ විපාකයක් විඳිනවා. ඒ කියන්නේ රත්තරන් දකින්න එන සැපලු. දුවේ පුතේ දරුවේ දකින්න එන සැපලු කියන කාම භවයේ විපාකයක්. ඒකට තණ්හා කළාම ආයෙත් කාම භවයේ උපදිනවා. කාම භවයේ උපපටි භවය වෙනවා. ආය කාම භවයේ උපපටි භවයේ පිළිසිඳ නොදකිනකොට ආය කාමාවචර මට්ටමේ කර්මයක් නිසා කාමාවචර මට්ටමේ ප්‍රවෘත්ති විපාක කරන්නේ ඒකේ එක් කාම භවයේ ජාතියයි. කාම භවයේ විපාක. විපාක වෙනකොට ආය කාම භවයේ දිගින් දිගට කාම භවයේ යනවා. කාම භවයේ උපපටි වශයෙන් ඇවිල්ලා සීමා නොකරලද මනසට ඇවිල්ලා කාම භවයේ ජාති වශයෙන් යන්නේ නැහැ. ඒ කියන්නේ කාම භවයේ කන් රිදී මුතුමැණික් කියලා හිතලා එහෙම බලන්නේ නැතුව මෙතන කාම භවය කියලා එහෙම නොකරනද මනස හැම වෙන රූප ටික පිළිසින්න දකිනවා. සිහිනෝනේ වෙනස් කර ගන්නවා. කාම භවයේ උපදිනා කාම භවයේ පිළිසින්න දකිනවා. දැන් එවිලා කාම භවය කියන්නේ මේ කාමයේ තියෙන්න පුළුවන් හිතේ තියෙන වටපිටාවකයි උපන්නේ. නමුත් කාමයට යන්නේ නැතුව රූපේ පිළිසින්න දැකලා ජීවාලෝවා රබ්බෙදී මුතුමනි කියන මට්ටමේ කාමාවචර කර්මයක් කරලා චේතනා පාල කළා ඒ තුලින් මේක පරිහරණය කරන්න නැතුව මේ ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇතිහෙතිය දැකලා රූප භවයේ පිළිසිඳ දැකලා ඒ මට්ටමේ ධ්‍යානයක් පොදා ගන්න විචේ කාමයේ විචේ ක්‍රමයේදී අපි එතකොට රූපවචර ධ්‍යානය ඒ ධ්‍යානයේ සැපයට තණ්හා කළොත් ඔන්න රූපේ වලේ උපදී එතකොට ඒකයි ඒ විපාකයෙන් තණ්හාව තමයි කර්ම භවය වෙන්නේ. එතකොට මේ කාම භවයේ ඉපදිලා කාම භවයේ පිළිසිඳ දැකලා මෙතන රූපයෙන් මිදලා අරූපී මානසික මට්ටමක් උපදවාගෙන අරූපී මට්ටමේ ධ්‍යානය විපාකයක් උපදවා ගන්නවා. ඒකට ඒ ධ්‍යාන සැපයලුත් අරූපී භවයේ උපදින්න පුළුවන්. කාම භවයේ උප්පත්ති වශයෙන් පැමිණිලා කාම භවය කියන්නේ කාම භවයේ උප්පත්ති භවය. ඈ කාම භවයේ උප්පත්ති භව වශයෙන් පැමිණිලා උප්පත්ති භවයේ පිරිසිඳ දැකලා එතකොට උප්පත්ති භවයේ ඇත්ත නොදැක්කොත් තමයි කාම භවයේ જાතිය හෝ රූප භවයේ જાතිය හෝ අරූප භවයේ જાතිය කියන්නේ. ඒ කාම භවයේ පිරිසිඳ නොදැක්කොත් කාම භවයේ જાතිය. කාම භවයේ පිරිසෙන්දක් රූප භවයේ ඉස්පස් රූප භවයේ ජාතිය. රූප භවයේ පිරිසෙන්දක් අරූප භවයේ මෙතනම හැදෙනවා. අරූප භවයේ ජාතිය. තේරුණා කියන්නේ. ඊට පස්සේ ඒ ජාතියෙන් පස්සේ ඇති වෙන කෙලෙස් වලට ඒ කියන්නේ විපාක වලට තමයි කියන රණවිද්‍ය මුතුමනින් දකිනකොට ඇති වෙන ඒවල තියෙන තණ්හාව තමයි කාම භවයේ උපදින්නේ. ධ්‍යානයේ තියෙන තණ්හාව කියන්නේ ධ්‍යාන භව. මේ රූප භවය. අරූප ධ්‍යානයේ තියෙන තණ්හාව අරූප භව. මේ ස්පර්ශ සීමා නොකරනද මනසින් තාම ඕන තැනකට යන්න පුළුවන්. හරව ගන්න පුළුවන්. අනිවාර්යෙන් කාමයට යනවා කියලා එකක් නැහැ. මොකද මේ කියන දෙයට කාමවචර දෙයකට තණ්හසල රූප භවය පොලින්නේ නැහැ. තේරෙනවද? කාම භව මට්ටම විනාශ කරගෙන රූප භව මට්ටම උපද්දවාගෙන රූප භව මට්ටමේ විපාකයෙන් තණ්හා කුල චිත්‍රය රූප භවයට උපදිනවා. අද වර්තමානයේදී ටිකක් ඔකේ පොඩි කරස්තරයක් තියෙනවා මම එක්ක. ඒ කියන්නේ ගොඩක් දෙනෙක් සමහර අය අදහස් දරන්නේ කස්ලබු ගහයි කස්ලබු ඇටි ගෙඩි ගෙඩිවල තියෙන එන්නේ කස්ලබු ගහයි ගෙඩි ඔක්කොම ටිකයි කස්ලබු ඇටේටයි කියලා කියනවා වගේ එකක් කියන්නේ. ඉතින් ඒක අපිට අදාළ නැහැ. ඒ කියන්නේ මේ කාමාවචර මට්ටමේ කර්මයකටමයි විපාකයකටම රූපාවචර අරූපාවචර කර්මයක් පැත්තෙන්නේ කියලා යදලෝ කියන්නේ. මොකද කියන්නේ එහෙම නැහැ. කාමාවචර මට්ටමේ විපාකයකට සංහා කළොත් ඒක කාමාවචර මට්ටමේ විතරයි. කාමාවචර මට්ටමේ සැප වේදනාවට සංහා කළා ඇති වෙන කෙලෙසින් රූප භව මට්ටමේ පොලින්නේ නැහැ කියලා මම කියන්නේ. එහෙම වෙන්නේ. එතකොට මොකද කාමවචර මට්ටමේ කෙලෙස් එක සංහා කළාම එයාට ලැබෙන්නේ ඉතින් කාම මට්ටමයි. ඉතින් මෙතනදී ප්‍රශ්නේ මේ උපදින මට්ටම කාම භවයේ જાතියම වුණා නම් අපිට ගොඩ යන්න බෑ. නමුත් මේ සීමා නොකරනද මානසිකයන්නේ කාම භවයේ උප්පත්ති භවයට. ඊට පස්සේ කාම භවයේ උප්පත්ති භවයට පිළිඳින්න නොදන්නා කම නිසා කාමවචර කර්ම කියන්නේ මිනිස්සු සත්‍ය පුද්ගලික හිතන එක. ඒ කර්මයට විපාකයක් ඇති කරන මේ පංච විඥානේ ආපහු පදිනවා. මම වරාය කුණින් කරන කියලා කියන්නේ ඕක. ඒ කියන්නේ අපි රාන්ද්‍රදී මුතුමැණික් බලනකොට ඇති වෙන සැපක්. දරුවේ දිහා බලනකොට ඇති වෙන සැපක් කියන්නේ කාමවචර විපාකය. එතකොට ඒකට තණ්හා වේදනා කියන ඔන්න දැන් ආයේ කර්මය. කර්ම භවය. ආයත් එකට හම් වෙන්නේ උප්පත්ති භවය. කර්ම භවයේ සහ උපපත්ති භවයේ හැම වෙලාවෙම ජාතිය කියන තැනින් තමයි කර්ම භවයේ සැකසෙලා තියෙන්නේ. ජාතිය කියන තැන. අපි මේ ආයතන ටික හැදුණු පමණකින් භවයේ ජාතිය කියන භූමිය හැදුණා. භවයේ හැදුණා. ඉපදී ඉපදුනා කියනකොට උපපත්ති භවයේ ජාතියක් තමයි. නමුත් ඒක ප්‍රතිසන්දි ඒ කියන්නේ විපාක තියෙන ප්‍රතිසන්දි සහ ප්‍රතිසන්දි විපාක කියලා. ප්‍රතිසන්දි විපාකයේ කියන එක හැම වෙලේම වැටෙන්නේ අපිට කර්ම මේ උප්පත්ති භවයේ හැටියට. ඉද උප්පත්ති භවයෙන් පුරේකතස කම්මස්ස ඉද උප්පත්ති ඉද උප්පත්ති භවස් මේ උප්පත්ති භවයේ කියලා. එතකොට මේ අපිට පුළුවන් මේ කාම භවයේ උපදිනා කාම භවයේ තියෙන රූපයයි නාමයයි දෙකම පිළිබඳව නාම රූප දෙකින් එකකව නොපිහිටි විඥානය භව නිරෝධ කරන්නේ. කාම භවයට යන කර්මත් නැහැ, රූප භවයට යන කර්මත් නැහැ, අරූප භවයට කර්මත් නැහැ. ඒකින්දී මේ ස්කන්ධ පංචකයම හටගෙන පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා ස්කන්ධ ටිකක් ගන්නවා. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන යන්ත්‍රික සංවේදම සම්බන්ධ නිරෝධම කියන ඥාන දර්ශනය පොදව ගන්නවා. හටගත්තු දේ නිරුද්ධ වෙනවා කියන නිරෝධ ඥානයේ තියෙන ස්කන්ධයෙන් හිත පිටින්නේ නැහැ. දැන් අපි මෙහෙම රූප බලුවොත් රූපේ කියලා තියෙන්නේ. දැන් අපි දැන් බලුවාම දැකපු ගේ තියෙන මිනිසයා කියන තැනින් විභම කාමයි. නමුත් නාම රූප දෙකක් තියෙනවා නැත්නම් රූපයක් තියෙනවා කියන තැනින් හිතියොත් රූපේ විශ්නරු රූපේ. නැත්නම් රූප ස්පර්ශ නිසා පහළ වෙන නාම ධර්මයක් හැටියට හම්බුන නාමය. එතකොට අරූප භවය. අපිට මේ චිත්තචෛතසික දෙකෙන් එකක්වත් ඉතුරු නැතු. මේ ප්‍රත්‍යනිසහගත ධර්ම ප්‍රත්‍යනිබුද්ධ නිරුද්ධ වෙනවා කියන නෝන ඇති වුණොත් අපිට අවිද්‍යා නිරෝධ සංඛාර නිරෝධ කාමවචර මට්ටමේ රූපවචර මට්ටමේ අරූපවචර මට්ටමේ කර්මයක් නැත්තම් ඊට පස්සේ කාමවචර විපාකයක් හැටියට රූපවචර අරූපවචර විපාකයක් කුත් අපේ මනස රැඳෙන්නේ එතකොට කාම මට්ටමේ රූප මට්ටමේ අරූප මට්ටමේ තණ්හාවක් නැති වුණොත් ප්‍රතිසන්දිය නැහැ ඒ හින්දා මෙතෙන්ට පුළුවන් අපිට කියනවා භව නිරෝධය නිවනයි කියලා බුදුසසුන අතර දේශනා කෝසික සූත්‍රය වගේ සූත්‍ර බලන්න මධ්‍යම නිකායේ භව නිරෝධය නිවනයි කියලා දකියුද කියලා අහන්නේ භව නිරෝධය නිවනයි එතකොට කර්ම බලය හදා නොගැනීමෙන් උපපටි බලය හටගෙන ආහාර නිරෝධයෙන් උපපටි බලය නිරුද්ධ වෙනවා මතු කර්ම බලයක් නැහැ එතකොට භව නිරෝධය උපපටි භවයේ පිළිතුරු ඉඳගෙන කර්ම භවයේ නැති කළ උපපටි භවයේ ඉන්නවා. උපපටි භවයේ තියෙන හේතු නිසා හටගත් ධර්ම හේතු නැති නැතිනවා කියන තැනකින් ඒකත් අතහැරනකොට භව නිරෝධය කියන්නේ. ඒ විදිහට තේරුණාද? හරි. එතකොට දැන් භාවනා ක්‍රම ගොඩක් තියෙන ගොඩ වෙනස් වෙන්න පුළුවන්. නමුත් න්‍යාය අර්ථය වෙනස් වෙන්නේ නැහැ. හැමෝම මතක තබා ගන්න ඕනේ අපේ ජීවිතේ ගැලවෙන්න පුළුවන්කම හෝ බැරිකම තියෙන මෙන්න මේ තැනින් කියන කාරණාව පිළිගලා හිටියාම හොඳට නැති. හොඳට නැති කියන්නේ ওই සීමා නොකරන සත්‍ය මනස කියන තැන හරි වටිනවා. හරි වටිනවා. මොකද එතනට තමයි අපිට මේ ධර්මයේ වන බුද්ධ උත්පාදක කාලේ මානව ජීවිතයේ සද්ධර්ම ශ්‍රවණය කියන කේ ලාභේ මේ වගේ ඉන්ද්‍රිය තීක්ෂණයක් ඇති සීමා නොකරන ලද මනසක් හම්බ වෙච්ච කෙනාට තමයි මනුස්සයා කියන්නේ. එයාට කල්යාණ මිත්‍රයෙකුට සද්ධර්ම ශ්‍රවණය ලැබුණොත් මේ ඉන්ද්‍රියන් හම්බ වෙනකොට පුරුදු පාරේ යන්නතු මනස හරවගන්න පුළුවන්කම තියෙනවා. ගොඩ යන්න පුළුවන්කම තියෙනවා. අනිවාර්යෙන් රකවර්ණය කරගන්න පුළුවන්කම තියෙනවා. කවදේ තේරුණාම භාවනාව කියලා එකකට හිර වෙන්න එපා, කොට වෙන්න එපා. තමන් ක්‍රමයේ තේරුම් ගත්තාම ඕනම තැනක තමන්ට තේරෙනවා මෙහෙම බලනකොට පුද්ගලයේ ගියන් තුලක් දැකලා දුක එනවා නම් හෝ මේ අවිද්‍යාවපච්ච සංකාරම බලපු නිසා මේ පළඟටිය වගේ දුක උපද්දාන දුක් වෙනවා කියන කාරණාව තේරෙනවා මොකද එයා දන්නවා අහලා යථාර්ථයේ සීමා නොකළද මනස වර්ණකට මාත්‍රයක් ඉන්නේ ඒ ටිකේ ඇත්ත නොදන්න ඇත්ත දකින සද්ධර්මයේ එතකොට සත්පුරුෂ ආශ්‍රය කියන දෙක නැතිකම මේ ටික සිහින් කර නොගත් එකේ විපාකෙ මේ කියන තරකට තියෙනවා. ඉතින් ජීවිතයේ අන්තිම කාලේ හරි මේ මේ තැන හරියට තේරුම් අරගෙන ටික ටික හරි ගිය කෙනා ජීවිතයේ අන්තිම කාලේ හරි නිවෙනවමයි. නිවුනොත් නිවු නැත්තම් තමයි පුදුමයි. මේක මේ ධර්ම එච්චර සුවක්කාරයි. මනාව දේශනා කරලා කියනවා. ක්‍රමේ දන්නේ නැත්නම් අපි යොදා ගන්න ඕනේ කොතෙන්ද කොහොමද කරන්නේ කියන එක දන්නේ නැතුව මේ අර කනා මුට්ටි ගානේ විදියට ගැහුවට හරියන්නේ නැහැ ඒකට. කරන්න බෑ කෙරෙන්නේ නැහැ. ඒ නිසා මේ දන්න ටිකටම ආශ්‍රයක්ෂය වෙනවා. එයා හරියට එයා ජීවිතේ තේරෙනවා මෙන්න මේක යට කියලා තියෙන්නේ. මේක කරගන්න ඕනේ කියන ටික තේරෙනවා. එයා ටික ටික ටික ටික හරි කරනවා කියන අර නෝන මොහොත. ඒ නිසා මේ ওই කාරණාව හරියට තේරුණා නම් ඒකයි මට ඇත්තටම අවශ්‍ය වෙන්නේ භාවනාව කියලා කරනවට වඩා මට ඕනකම තියෙන්නේ මේක කරන්න මොකටද මොන තැනටද කොහොමද කියන මේ ටික පාදලා දෙන්න. මොකද තනියම හරියට ගොඩනවා කවදා හරි. අවශ්‍ය දේ කරගත්තා. ඉතින් මේ නිවන කියන සත්‍යය ඉන්දියානු දියුණුවලා නැති කෙනෙකුට සෝවාන් වාස්සේ මාර්ගඵලයක් ලැබලා සුගතිගාමී වෙන්න බුදුහාමුදුරේ දෙයක් පුදෝසක තියෙනවා ඒක. මොකක්ද වන්දන? නිවන කියන தത്വයට ඉන්දිය ධර්ම දියුණු නැති කෙනෙකුට සෝවාන් වගේ தത്വයකට පත් කරවලා ඊට පස්සේ ඉතරාජියක සිකියුරිටි එකක් දෙන්න බුදුහාමුදුරුවෝ උත්සාහයක් කරලා තියෙනවා. ඒක සෝවාන් වෙච්ච කෙනා නිවන් දැක්කා කියලා කියන්නේ වෙන මොකුත් නිවන කියනකොට වෙන මොකුත් තකින් එපා. හිස්තනක් මවා ගන්න එපා, ශුන්‍යතාවයක් මවා ගන්න එපා. ජරා මරණ ශෝක පරිදේව දුක් දෙන්න උපායාසයන්ගේ නිරෝධයෙන් සලායතන නිරෝධයෙන් නිවන හැසිර දකින්න. කල්‍යාණ මිත්‍රව සද්ධර්ම ශ්‍රවණයෙන් කිව්වේ මොකද්ද? අපි දැන් සීමා නොකළාට මනසින් අරමුණට සම්බන්ධ වෙද්දී කල්‍යාණ මිත්‍රට සද්ධර්මස්වරණ මුකුත් ධර්මය ගන්නෑ. මෙතන පවතින ඇත්ත ඇති ඇති නොදන්නාකම අවිද්‍යාව. අවිද්‍යාව නිසා ආශ්‍රය වෙනවා. ආශ්‍රය තමයි තමයි කර්ම කියලා කියන්නේ. බොහෝ කවිට පැවතෙන කෙලෙස් හොරුව තියෙනවා. අපිට ශනික වෙන්නේ අම්මා තාත්තා දුව පුතා කාමයට හිත මානසිකාරය. ඊට පස්සේ ඒක තමයි කර්මය. ආශ්‍රව. ඒ ආශ්‍රවයෙන් මේක ආරම්භ කරනවා. ඒක මේවට සාර්ථකයි කියලා කියනවා. මේ ස්කන්ධ ටික තමයි ආශ්‍රව සහිත මනසේ ආරම්භ කරන්නේ සාර්ථකයි කියනවා. පංච උපාදාන ස්කන්ධය කියලා කියනවා. එතකොට මේ ආශ්‍රවයන්ගේ මේක සිද්ධිය දළුවාම අම්මා කෙනෙක් තමයි පේන්නේ. අම්මා කෙනෙක් සැප දුක් විඳිනවා. අම්මා දැකව සතුට වෙනවා දුක් විඳිනවා. අම්මා දෙද වීම නිසා මහලු වීම නිසා මරණය නිසා අම්මට කවුරු හරි වෙනපු නිසා එතකොට අපි දුක් විඳිනවා. ජරා මරණ දුක් විඳිනවා. ඔය විදිහටම මේ රූපෙ දිහා සීමා නොකරනද මනසින් බලලා මම කියන අදහස අරගෙන ඒ අදහසෙන් බලලා මේ කය මම වෙනවා. මම ඉපදේ විඳ වෙනවා මහලු වෙනවා මරණය කියලා පත්තන දුක් විඳිනවා. තේරුණානේ? හරි. මේ ටික තමයි ජාතික දුක්ඛ, ජරා දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, මරණ දුක්ඛ, අපේ සංයෝග දුක්ඛ, විය විප්‍රභු යම්තිච්ච නාතේ තත්ත්ව සංකීර්ණ පංචපාදන කරන දුක්ඛ, පංචපාදන කරන දුක්ඛ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ දුක දුකට හේතුව තණ්හාව. මේ අම්මා තාත්තා දුව පුතා කියලා ඉන්නේ නැත්නම් තණ්හාවට හේතු අනුක්‍රමයෙන් ඇවිල්ලා ස්පර්ශයේ ස්පර්ශයට හේතු වේදනාව මේ විදිහට ඇවිල්ලා අවිද්‍යාව කියලා පෙන්වනවා. අවිද්‍යාව පිට සංකාරා කියලා දුකට හේතු වෙනවා. සීමා නොකරනලද මනසට පැමිණෙනකොට එතන ඇත්ත නොදන්නා කමින් තමයි මේ දුකේ ආරම්භ පටන් ගන්නවා දුක. ඊට පස්සේ සත්පුරුෂ අතර සද්ධර්ම ශ්‍රවණය ක්‍රමයක් දුන්න අවිද්‍යාව දුරු කළ විද්‍යාව උපදින විදිහට සිදිරිසිරි රූපය කරනකොට මෙන්න මෙහෙම හිත තබන්න කියලා. ඈ මේ රූපය ඇත්ත හිතේ බලන්න. මේ විදිහට. වර්ණ සටහනක් කරනොත් ඉතින් මට මේසුරු නැත්නම් කියලා මම කියන්නේ. කටින කර තිබන්නේ දැක්කන් පස්සේ තියනවා නෙමෙයි අර වතුර කරන ඡායාව බඳු කියන විස්තර ටික දීලා කල්යන්තර සත්‍යම සවන්නේ. ඕන දැන් සෝතාපට්ටි අංග හතරක් හම්බ වුණා. දෙකක් හම්බ වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඔයා මෙහෙම දැක්කොත් මොකද වෙන්නේ? ආශ්‍රය දෙන්නේ නැහැ උපාදානය දෙන්නේ අම්මා තාත්තා කියලා බලන්නේ. එහෙම වුණොත් අම්මා තාත්තා දුව විතර තියෙන ඇලීම ගැටීම කියන තරමක දුක් විඳින්නේ. එයා ළඩ වෙනකොට මහජන මාර්ගයකට එන දුක වෙන මේ දුක නිරුද්ධ වෙනවා. දුක නිරුද්ධ වෙනවා කියලා දුකේ නිරෝධය පෙන්වන එකකම සම්මාදිට්ඨිය. ඇත්ත බලන්න කියලා ওই පරිදි ඉගෙනනවා දැන්. චතුරාර්ය සත්‍යදී කල්‍යාණ මිත්‍ර සද්ධර්මත. ඒතකොට සීලයක පිළිතල සමතකම තහනකින් හිත වඩමින් මේ කල්‍යාණ මිත්‍ර සද්ධර්මත වලින් ලැබුණු ඇත්ත ඇති හැටි බලන පයින්දී තමගේ මනස හොඳට මොහො කරව ගන්නවා. සමාධියේ මොහො කරවන ඇති කරගෙන යනකොට මේ සීය නෝනෙම හැම වෙලේම බලනවා. බලනකොට ඔයගලන්ට රූපේ රූපයක් හැටියට පෙනෙන මට්ටමට රූපේ විශ්නේ දකිනවා. ඉස්ලාම යම් දවසක දැක්කහම Tamante ඒකෙන් චුට්ටක් සැකයක් නැත්තටම අම්මා හින්දා දුක් විඳලා නෙමෙයි අම්මා කියලා බලලා දුක් විඳලා තියෙන කියන දැනකින් සැක නැහැ. ඒක ඇත්තම තේරෙනවා. තේරෙනවා. තේරුණාට එතකොට ඒ පෙනේ පෙනෙනකොටම එයාට මෙහෙ එයා මිදලා තියෙන ජරා මරණ දුකෙන් සම්පූර්ණ දුක්ඛ නිරෝධය සාක්ෂාත් වෙනවා. ආපහු ආශ්‍රව නිසා ආයෙත් එහෙනවා. ආයෙත් බලනවා මේ විදිහට. ආයෙත් මනසම හුරු කරන තව ටිකක් මේ දර්ශනේ පැහැදිලි. කොහොම කොහොම කියලා යම් කලකදී මේ ස්පර්ශ ආයතන හයේ යතහ භූත ස්වභාවයේ එවන් චතුර්වතර ද්වාදසාකාරං යතහ භූත ඥාන දර්ශන සුසුද්ධං හොසි මේ විදිහට කරන මේ යතහ භූත ඥාන දර්ශන හොතර කිරිසුදු වෙනවා අකෝපේ විනාශ වෙන්නේ ඇත්ත දකිනවා එතකොට මෙයා විදිලා තියෙන්නේ මොකද්ද ජාති දුක්ඛ ජරා දුක්ඛ ව්‍යාධි දුක්ඛ මරණ දුක්ඛ සියුම්ගේ උපත තේසන් තේසන් සත්කාන තන්න තන්න සත්කනිකයි ඉපදීමම මිදිලා. දැන් ඉපදින ආය සත්‍ය පුද්ගලනේ සත්‍යයන්ගේ ලෙඩවීමෙන් සත්‍යයන්ගේ මහලු වලින් අප්‍රියන් හා අප්‍රිය පුද්ගලනේ ප්‍රිය පුද්ගලනේ ඔක්කොම මිදිලා ඔන්න දුකේ නිරෝධය සාක්ෂාත් වෙනවා. ඔතෙන් ඒ දුකේ නිවීමට කියනවා තමන්ගේ මනසේ ලෝකයා දරුවමරු දුකට පපුව අත්ක ගහ අඬයි නම් ඒ දුක සම්පූර්ණ නිවීම නිවීමක් නෙවෙයිද? මව් බැරිම නිසා හදවත පැනලා මරණ මට්ටමේ දුකක් වෙනවා නම් ඒ දුක නිවුණා සදාතනිකව නිවීමක් නෙවෙයි නිවිලා. ස්කන්ධය ඉදිරියේ තියෙද්දී වර්තමාන සීමා නොකරලද මනසේ ඇත්ත දකින ස්කන්ධ ටික තියෙද්දී සත්ත්ව පුද්ගල භාවයෙන් විදින දුක් ටිකෙන් සම්පූර්ණ මිදුණා. සත්ත්ව පුද්ගලයන් භාවයෙන් මිදින දුක් ටිකෙන් මිදිලා ස්කන්ධ ටික පරිහරණය කරනවා එතන ධර්මතාවය කියන සෝපරිශේෂ නිපාතය. මේ ස්කන්ධ ටිකේ තියෙන දිවිම මේ ස්කන්ධයන්ගේ දෙවිමක් තියෙන්නේ මේ රූපේ මරණයක් තියෙන්නේ. හැබැයි ඒක තේසන් තේසන් ධම්මානං ජරා ජීවනත සත්‍යං කියන්නේ. සෝපරිශේෂ නිබ්බාන අනුපරිශේෂ මේ සෝපරිශේෂ නිබ්බාන කියන්නේ එතන ස්කන්ධයන්ගේ දෙවීමක් තියෙන්නේ. ඒ රූපේ Taman නෙමෙයි. Taman නෙමෙයි හේතු ප්‍රත්‍යය. කෙනෙක් කියන්නේ. යා මව්මල දුක, පියාමල දුක, මම්මරුණු දුක, මල්ලදෙන්නේ දුක විඳින්නේ නැහැ. බඩගින්න දැනේ, පිපාසය දැනේ. ඒක Taman නෙමෙයි ධර්මතාවය. කෙනෙක්ගේ බඩගින්න නෙමෙයි. පුද්ගල භාවයෙන් නෙමෙයි ජරා මරණය නෙමෙයි ධර්මතාව ටිකක් අසු කරනවා. ධර්මතාව ටික හේතු ප්‍රත්‍යය. කර්ම නැහැ, කෙලෙස් නැහැ. ස්කන්ධ ටිකෙන් ජීවත් වෙනවා. එතකොට බඩගින්න ඇති වෙන්න, පිපාසය ඇති වෙන්න, සීතුෂ්ණ ඇති වෙන්න, අතපය කෙක්කම ඇති වෙන්න තිබුණු ස්කන්ධ ටිකක් නැති වෙනවා. පුරාණ කර්මයට හටගත්තු දුක් වූ ස්කන්ධ ටිකක් නිරුද්ධ වෙනවා. එතකොට එදාට කියනවා අනුපාදා පර අනුපරිච්ඡේද පරිණිරවාණය. ස්කන්ධ ඉතුරු නැතුවම කෙරුවා. ඒ තිබුණු ටිකෙන් නිරුද්ධ වුණා. මේ චූටි දුකට හිත තබන මහා බරක් අයින් කෙරුවා. මහා දුකයි දුක්ඛින් මිදුණා ඉස්සෙල්ලා ඒ කියන්නේ සත්‍යයේ පුද්ගලයේ විඳින ජරා මරණ දුක් තියෙනවනේ අර දුක් දිෂ්ඨකක් ඔය ටිකෙන් මිදුණා ස්කන්ධ ටිකට හිත දානවා ජරා මරණ ධර්මතාවයෙන්ම මිදෙනවා සංකතයෙන්ම මිදෙනවා මේ අනුපද අනුපරිශේෂ පරිණිරවාණය මේ ටිකට කියන අනුපාදා පරිණිරවාණය අර ටිකට අනුපරිශේෂ පරිණිරවාණය කියලා කියනවා මේ ස්පර්ශ ආයතනයන් ජීවිතයේ තියෙන දුක අතහැරිය හැකි අනහැටි තයි නිවන කියන්නේ. දුකේ නිවීමට නිවනයි කියලා තරන්න මිසක තව නිස්බවක්වත් ශුන්‍යතාවයක්වත් නැත්තම් අනිමිත්ත බවක් කියලා එකක්වත් දරන්න එපා. නිමිති අනුවලා අනිමිත්ත බවවල් ඇති වෙයි ඒ වෙන්නේ මෙහෙමයි. නොයෙක් නොයෙක් අරමුණු හිතන්නේ නැති වෙනකොට මනස ශුන්‍යතාවයේදී උපදී. නමුත් ඒ ශුන්‍යතාවය කියන එක ආර්ය ශුන්‍යතාවය අපි හිත කිසිවක් මොහිත ඉන්නකොට ඇති වෙන ශුන්‍යතාවය වගේ එකක් නෙමෙයි. ඒ හින්දා දැනට දුකේ නිරෝධය උගලන්ට මේ රූපෙ දිහා බලනකොට යම් ඇත්තක් දැකලා පුද්ගල භාවයෙන් නොපෙනී පුද්ගල භාවයෙන් දුකේ මේ Taman තුල දැක්කාම මම මේ දුකෙන් දුක මගේ නිවිලා නේද කියලා නිවන අරමුණු කරන්න පුළුවන්. එදා මෙහෙම මෙහෙම දුක් විඳ මට අද මේ දුක නිවන හේතුව තමන්ගේ දුකේ නිරෝධය නිවන අරමුණු කරන්න පුළුවන්. අරමුණු කර සතුට වෙන්න පුළුවන්. එදා මේ තරම් දෙවිලක් තියෙන වෙහසක් තියෙන මානසික මට්ටම අද නැහැ කියලා තමන්ගේ මේ දුකේ නිවීම අරමුණු කරන්න පුළුවන්. එහෙම නැත්නම් නිවන අරමුණු කරනවා කියලා හිස් බව කහස වගේ තැනක් හැම හිතාගන්න එපා. හොඳට බලන්න බුදුරජාණන් වහන්සේ ජාති නිරෝධෝ චරාමන සෝතවද දුක්ඛ දෝමන උපායතනෙ බුදුරජාණන් වහන්සේ නිවන කියලා දෙකකට අමුතෙන් ක්‍රමණය කියන්නේ දුක පෙන්නවා. දුක ඇති වෙන හැටි පෙන්නවා. දුක නැති තැන පෙන්නවා. දුක නැති කරන මඟ පෙන්නවා. දුක නැතිකමට නිවන කිව්වේ. අජරාමර නිවන. අජර කියන්නේ ජරාව නැහැ. අමර කියන්නේ මරණ නැහැ. ජරා මරණ නැහැ. එතකොට මේ නාම රූප දෙකට හිත තබන පුද්ගලයේ ජරා මරණ මිදුනහම අජරාමර බවක් නෙවෙයිද? ජරාමර. ඊට පස්සේ ස්කන්ධ ටිකක් නිරුද්ධ වෙනකොට ස්කන්ධයන්ගේ ජරා මරණවත් එහෙම මිසක එතකොට බුදුරජාණන් වහන්සේ මුලින්ම රැකවරණය හැටියට දෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ තමයි දුක පෙන්නලා දුක අවිද්‍යාවෙන් උපදවගත්ත කියලා පෙන්නලා මේ විද්‍යාව උපදවා ගත්තාම ওই දුකෙන් නැති වෙනවා කියලා පෙන්නලා විද්‍යාව කියන්නේ මෙන්න මේකයි කියන එකත් උගන්වලා ඒකට මෙන්න මෙහෙම බලන්න කියලා ක්‍රමයක් උගන්වන ඔච්චරයි බුදුජානක දෙන්න පුළුවන් රැකවරණ. රැකවරණ. දිට්ඨි සම්පන්න වෙන්න. සෝවන් කරන්නද වෙන්නේ. ඊට පස්සේ එයා තමන්ට පිහිට කරගන්න ඕනේ. තමන් සීලයක පිහිටලා අර වචන බුදුහන්වගේ ශ්‍රද්ධාවයි කියලා කියන්නේ අදහනවා ඒ වචනේ. බුදුජානක වචනේ අදහනවා විශ්වාස කරනවා. එයා මොකද කරන්නේ? අදහන්න විශ්වාස කරන්න උනේ තාම දුක පේනවා දුක ඇති වෙච්ච හැටි දැන් පේනවා. නමුත් දුක නැති කරන ඇත්ත දෙන්නොත් තාම ඇත්ත පේන්නේ නැහැ. විශ්වාසයෙන් තමයි දැන් යන්නේ. ගියාම පේනවා හරියට. ඒ වුණාම විශ්වාසය අතහැරෙනවා. එදාට තමයි අවිච්ඡ ප්‍රසාද කියන්නේ එදාට තියෙන්නේ ප්‍රත්‍යක්ෂ බුදුහාමුදුරු බුද්ධත්වයට පත් වුණා කියන එක ප්‍රත්‍යක්ෂයක් කියන ධර්මයේ සත්‍යත්වය ප්‍රත්‍යක්ෂයි. මේ ප්‍රතිපදාව සුපටිපන්නවයි සත්‍යයෙන් සේදාට. ඒකට තමයි ඊට පස්සේ යාල් කියන්නේ නියතෝ නිවරට නියතෝ නියතෝ සම්බුද්ධතරයන කියලා. ඒ කියන්නේ දැන් ඔය මට්ටමේ අපි මේ කතා කරන්නේ කාම භවයේ විතරනේ. ඔය ඔය විදිහටම ඔය කාම භව මට්ටම අධර්ණකොට රූපාවචර මට්ටම පහළ වෙනවා අපිට. මේ අම්මා තාත්තා ගෙවල් දොරවල් කියන මට්ටම අතහැරනකොට අපේ හිත සමාධිය වෙලා ධ්‍යාන මට්ටමටපත් වුණාට පස්සේ ඒ ධ්‍යාන සැපයත් එක්කම මේ අවකාශයේ තියෙන සියුම් රූප බව හොඳට පේනවා ප්‍රකටයි. මේ වගේම ලෝකෝලාර්ථ භවන වෙන ඒකයි. එතකොට ඒ මේ භූමියේදී එතකොට ඔබට කියන අභිමානය කියලා. ස්වයංම වූ දුවර්ණෝ නොයෙක් රූපකේ. ඒව මැඩමැඩේ ආයේ ප්‍රීතං ඥානං පස්නාං ඥානං පස්නාං කියලා ඒකෙම හැලෙන මට්ටමට යන්න පුළුවන්. එතකොට ඒ මට්ටමේදී මේ ඥානයකයි. එතකොට ඒකෙන් කොහොමද කරන්න ඕනේ කියලා එකක් නැහැ. අද මේ රූප වලට දෙන උත්තර ටිකම එනවානේ. අද මේ ටිකේට උත්තර දෙන විදිහමයි එදාට මේ මට්ටම ඇත්ත වෙන්නේ නැහැ නේද ඔයගලන්ට මනසට හම්බෙන රූප මේ අතින් මේ අල්ලනකොට ඇල්ලුවාම ස්පර්ශ වෙන මට්ටමටම ස්පර්ශ වෙනවා මනසේ රූප. මේ රූපය ඇල්ලුවාම මේකේ සවිඥානික ගතිය තේරෙන්නේ සතර මහා දස රූපය ඇල්ලුවේ කියන මට්ටම හිතෙනවා. ඒ නිසා මේකේ ඇඟලුම් කරන්නේ නැහැ. අතහැරෙනවා. නමුත් මනෝමය රූප ප්‍රකටයි ඇත්තයි. හිතට තියෙනවා ඇත්තයි. එතකොට එතනදී එතන තියෙන රූපයත් ඔය විදිහටම කරන තිරුම් හට මෙතුන් නැතු නැතිනවා කියලා දකින්න පුළුවන් ඕනේ මේ අපිට මානසික තියෙන ධර්මතා හම්බ වෙන්නේ නැහැ රූපය තුල රැවටෙනවා. රූපය පිළිසිඳ දැක්කහම අනාගාමී වෙන්න පුළුවන්. කාමයේ අතහැරුණොත් අනාගාමී වෙන්න පුළුවන්. ඊට තමයි හිත සමාධි වෙන්නේ. ඊට පස්සේ තමයි නාම ධර්මයන්ගේ අනිත්‍ය හම්බ වෙන්නේ. මම කළු කළු ගලු වශයෙන් උපමාවක් කිව්වොත් දැන් අපි කැම කරනවා අපේ අපේ වේදනාවේ කෙලෙසේ පිළිකුල අතර නොදැනෙන්නේ අපි නියම තැන ඉන්න තියෙන. කෑම කනකොට අපි දිනු දෙක ගානේ ලස්සන පාත්‍රයෙන් චන මාළු ගොඩක් දෙකලා තියෙන්නේ. අපි මේ ටික ටික අරගෙන කනලා හපනවා. දැන් මොන කටේදීම එලත් එකතු වෙලා හැපිලා වමනේ ගොඩක් වෙලා තියෙන්නේ. අපි කවුරුත් අතට ගත්තොත් ආපහු කටිලා ගන්න කැමති වෙනවද? හැපිලා. වමනේ ටික දැන් හපනකොට හොඳ රහක් දැනෙනවා. නමුත් අපිට වමනේ කියලා හිතෙන්නේ අපේ නිමිත්තයන්නේ මේ පත්තුල රහ, මාරුල රහ, මේ ව්‍යංජනේ රහ කියලා නිමිත්ත මෙහි තියෙන්නේ. ස්පර්ශය මෙහි තියෙන්නේ. මෙහි වේදනාව සිහි කරලා මෙහි නිමිත්ත අරගෙන නිමිත්ත වෙන එක ස්පර්ශය වෙන එකක් තියෙනට. මේ වේදනාවේ කවදාවත් අපිට කලකිරෙන්නේ නැති වේදනාවෙන් වමන ගොඩක් කපලා නේද කියන එක පේන්නේ නැතුව වේදනාවට මේ නිමිත්ත බඳහම අපිට මේ පත්මාළු වල මේ සැපේ වගේ තේරෙන්නේ. අපි දියුණුවට අත දාන්නේ ඒක මේ වේදනාව විශ්ිකන මෙහෙට අත දාලා ආයෙත් අහුලක් කරගෙන හමනවා. ආයෙත් ස්පර්ශය වෙන තැන අපි දන්නේ මොකද රූපෙ මුදල නැති හින්දා අපිට ස්පර්ශය කියන තැන අහුවෙන්නේ මනසට රූප පැත්තට එතකොට හැමදාම බස්මාල් වල රහමයි තියෙන තාන රස සංනාව ඉඳින්නේ අපිට. යම් දවසකදී අපිට හිත සමාධි නම් මේ බාහන කන බොන බස්තිගාට හිත යන්න තු මේ පැත්තට හරියට ස්පර්ශයෙන් කියන තැනට වරණ ටික කරලා මේ රහ ඉන්නේ කියලා දැක්කෝ. ආයෙ මෙහෙට අත දාන්නේ නැහැ. අපි මේ ස්පර්ශය කියන්නේ කොහොම චක්කු සම්පස්සේ සෝත ගාන කිව්වා කාය සම්පස්ස කියන එක මෙහෙම. ස්පර්ශ නිසා ආධ්‍යාත්මික පැත්තේ වේදනාව උපදින්නේ. නිමිත්ත තියෙන්නේ මෙහි. එතකොට මේ මේ කෙනා දකිනකොටයි මේ සැපේ එන්නේ වගේ අපිට තේරෙන්නේ. මෙහි වේදනාව සිහි කරලා මෙහෙට පයින්නේ. අපි රූපයේ පිළිසින දකිනකොට රූපයෙන් මිදෙනකොට හිත සමාධි වෙනවා කියන්නේ රූපය අතරම නාම ධර්ම ප්‍රත්‍යය. එදාටයි අපිට ඕරම් භාග්‍ය සංයෝජන ටික අතරම උද්දම් භාග්‍ය කියලා කියන්නේ එදාටයි නාම ධර්මයේ අන්ති වේවි. ඒක බුදුජානක දේශනා කළේ ස්පර්ශය අන්ති දකින්නවන්න, වේදනාවේ අන්ති දකින්නවන්න, විඥානීය අන්ති සංඥාවේ සංකාර විඥානීය අන්ති දකින්න මැද එකට උත්තර නේ. රහත් වෙන නාම ධර්ම ටිකේ අන්ති දකින්නවන්න. හැබැයි රූපයෙන් ඉස්සෙල්ලා හිත මුදව ගන්න නැතුව නාම ධර්ම වලට ගන්න බෑ. කාණෙන් හිත මුදව ගන්න නැතුව රූපේ ගාවට ගන්න බෑ. රූපේ කියන එකෙන් හිත මුදින් ඉස්සෙල්ලා කාම භාණ්ඩයෙන් මිදෙනවා. රන් රිදී මුතුගන් කිවල් දුරවල් වලින් මිදලා රූප වර්ණ සතහනක් තියෙන්නේ කියන දැනට එන්න වෙනවා ඉස්සෙල්ලා. ඔය සතර මාර්ගයක් තියෙන එකට. ඊට පස්සේ ස්පර්ශ නිසා හටගත් ධර්මය කියන තැනට හිත තබන්න පුළුවන් හිත සමාධිය වුණාම නාම ධර්ම වල හිත තබලා රූපේ මතයි. එදාට නාම ධර්මයන්ගේ හත ගැන නැති වෙනවා කියන එක පෙනේ. නමුත් ක්‍රමයකට තියෙන්නේ එක විදිහට යන්නේ වෙනසක් නැහැ. මේ අපිට මේ පේන මට්ටමේ කාමයේ අර්ථානින්ද ගන්න ක්‍රම උපායමයි ක්‍රම විදිමයි කියලා ගුණ නොවනේ. ඒගාවට හම්බෙන දෙයට මෙහෙම හිත කොටත් ওই විදිහටම ප්‍රතිචාර දක්වන්න තියෙනවා. වෙනසක් නැහැ. තුන් භවයේම හැම තැනකම ඒක අවිද්‍යා කර්ම තණ්හා කියන කෙලෙසින් හැදෙලා තියෙනවා. අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන දෙකෙන් හැදෙලා තියෙනවා. හැමතැනම උපත්ති භවයේ කර්ම වලට තියෙනවා. සීමා නොකරනද මනස සහ ගවන් කර්ම උපාද කෙලෙස් කියන දෙකකින් තියෙනවා. එහෙනම් ප්‍රශ්නයක් මට පොඩ්ඩක් හෙට මතක් කරන්න මේ උපාදානය සහ උපාදාන ස්කන්ධ ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. හරිද? එතකොට ඒක දෙකක් ඒක වෙන්නේ කොහොමද කියන එක හැම මතක් කරලා දෙන්න මම ඒක තේරුම් ගන්න හැටි. එහෙනම් වාස්තේ දස්සන්තෝ ධර්මයක් සම්පූර්ණ කරන්නේ සම්මාදිට සූත්‍රයෙන් සාධාරණ සම්බන්ධයි. ඒකේ වාස්තනන් කරනවා මම තේරුම් ගත්ත විදිහට නැහැ මම පොඩක් හැදින්ගෙන මම රහත් භාවයේ දක්වා ආනුපාදානයේ පවතින බව. ඒක කොහොමද අපි තේරුම් ගන්නේ? අපි හෙට උපාදාන පරියායදීව මට මතක් කරන උපාදානය ගැන කියනකොට ඒකටම එකතු කරලා අපි ටිකක් කතා කරමු. මොකද ඒ කියන්නේ ටික ලොකු විස්තරයක් එනවා. අපිට කෙටි උත්තරයක් දුන්නාම ඉදිරිය ගන්න තියෙන දේ ගැට කාලේ වගේ මම දැන් දැන් ඔකට මට ශනික උත්තරයක් දුන්නේ ඒක ලොකු පාඩුවක ඔක ලොකු දහමක් නිරාවරණය වෙනවා හෙට අහන්න අපි හෙට කල් තියෙනවානේ. හෙටකට හෙට ඒකට විතර කරමු හොඳයි කාටද? මේ එහෙනම් අද අපි වැඩසටහන කරන්නේ. හොඳයි